අවසරයි ස්වාමීන් වහන්ස පෙරවන් සරණයි. සනෑමෙන්. ස්වාමීන් වහන්ස දවසේ කටයුතු සිහියෙන් කරන්න උත්සාහ කරලා සක්මන් භාවනාව කළා යටිපතුලට දැනෙන තද ගතිය එහෙම දැනෙමින් කරනකොට ටික වෙලාවක් යනකොට හිතට පොඩි අරමුණු වෙන නැව අඩු ගතියක් සැහැල්ලුවක් පොඩි යන් ඉතාමත්ම සුවල්ප වශයෙන් ස්වාමීන් වහන්සේ නිකන් සැහැල්ලුවක් වගේ දැනෙනවා ඊට පස්සේ ටික වෙලාවක් සක්මන් කර සතියෙන්ම පරයන්ක භාවනාවට වාඩි වුණේ ශරීරයට දැනෙන සැහැල්ලුව සැහැල්ලුව සිතට අරමුණු විය සිත කය සැහැල්ලුවෙන් භාවනා කෙරෙව්වේ භාවනාවේ අවසන් වගේ අවස්ථාවේදී කකුලේ පිටේ වේදනාව දැනුණා. ටික වේලාවක් මේ වේදනාව දෙස බලා සිටියේදී මට අමනාප සිතුවිල්ලක් ඇති වුණා ස්වාමීන් වහන්සේ. කවදාවත් එහෙම ඇති වෙලත් නැහැ. කරදරයක්ද වගේ අන්න එහෙම ආවා. ඉතින් එතකොට මම ඒ නිවැරදි කිරීමට වගේ මේ මේ මම උපේක්ෂාවටපත් වෙන්න ඕන නිවන් දැකීමක් පහසු නැහැ කියලා වගේ අරමුණු වුණා. ඊට පස්සේ වේදනාවේ සිටින විට උපේක්ෂාව වැඩි වඩමී කියලා වගේ අරමුණු වුණා. හිතෙන විදිහට විනාඩි 10ක් විතර මෙතන මේ විදිහට ටිකක් හිටියා. ඊට පස්සේ එල්ලාම් එක වැදුණු නිසා සිහියෙන්ම ඉරියව්ව මාරු කළා. එවට ඒක එතකොට සාමාන්‍ය වශයෙන් වේදනාවක් තිබුණා. නමුත් ඒ දෙස බලා සිටියේදී වේදනාව නැති වුණා. ඊට පස්සේ පැය භාගයක් විතර සැහැල්ලුවෙන් පරයන්ක භාවනාව කර නැවැත්තුවා. මේ ස්වාමින් වහන්සේ මම කතා කරන විට ඒකට සවන් දීලා කම් යොමාගෙන වගේ දැන් සමහරලාට පිරිත් සංඥායනා කරනකොට බුද්ධ වන්දනාව කරනකොට එහෙම ඒ දෙස ගාක් පිරිත් කියන එම කන් යොමාගෙන වගේ අසාගෙන ඉන්නවා තවද සිතුවිල් දැන් මම හිත දිහාත් බලාගෙන ඉන්නවා ස්වාමින් වහන්සේ. ඒක නිකන් හිතට සිතුවිලි එන්නේ නැති වගේ වෙනවා එතකොට. මේ සිතුවිල්ලක් ආවහම ස්වාමින් වහන්සේ මාව නිකම්ම නතර වෙනවා වගේ වෙනවා. මේ නැත්තම් මතක් වෙලා ආපහු එතනට යනවා වගේ වෙනවා. එතකොට සිතුවිලි ඇත්තටම එන්නේ නැති ගතියක් වගේ දැක්කා. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් මම හිතනවා ස්වාමීන් වහන්සේ තව එකක් දැන් කතා කරනකොට ස්වාමීන් වහන්සේ දිවේ සෙලවීමට තොල් සෙලවීමට ඒවත් සිතුමිට අරමුණු කිරීම හරිද කියලා මම ස්වාමීන් වහන්සේගෙන් අහනවා. මම ওই විදිහට සිහියෙන් ඉන්න උත්සාහ කරන එක හරිද කියලා ස්වාමීන් ස්වාමීන් බලාපොරොත්තු හොඳයි නිමයි සාමාන්‍ය ජීවිතය ගැන කියපේ කොහොඳයි සාමාන්‍ය ජීවිතය තුළ සිහිය පුරුදු කරන්න භාවිතා කරන මොන මොනවා හරි තියෙනවා නම් අපි ඒ ටිකත් පොඩ්ඩක් ඉලියට ගන්න බලන්න. තම ලියනකොට දැන් අපිට ගෲප් එකේදී කිව්වේ නැරත් කමන්නේ කියනවා නම් තවත් හොඳයි. අනිත් අතට මම ටිකක් ලිව්ව ස්වාමීන් වහන්සේ ඉතින් දිග වැඩි කියලා මම කිව්වේ. ඒක කමන්නේ කියන්නේ කියන්නේ ඒක තමයි ඕනම කොටස. එනික දවසේ කටයුතු සිහියෙන් කිරීමට උත්සාහ කෙරෙමි. අවදි වීම සිහියෙන් කරලා පය බිමට තිබීම හැරිලා නැවිදීම ඒ වගේ ඊට පස්සේ භාජන සේවීමේදී ටැප් එක ඇල්ලීම තේ පිළියෙල කිරීම මල් කැඩීමේදී මම මෙහෙම ඇඟිලි දෙක තියලා ඒ මල කඩන විදිහ ඊට පස්සේ පූජා කරනකොට මල අල්ලනවා තියනවා අත එහාට මෙහාට ගෙනීම ඇල්ලීම පෑන් ගිලම්පස පූජා කරනකොට දැන් ඉස්සර ස්වාමීන් වහන්සේ මම මල් පූජා කරනකොට සමහරලාට සිතනවා මොනවා හරි මේ ජීවමාන බුදුරජාණන් වහන්සේට මේක පූජා වේවා කියලා. දැන් මම ඒව මුකුත් මෙ හිතන්නේ නැතුව මල අල්ලලා මෙහෙම තියෙන එකට විතරක් හිත යොමු කරනවා. ස්වාමීන් වහන්සේ ගිලම්පස පූජා කරනකොටත් එහෙමයි අල්ලලා මෙහෙම කරලා පූජා කරනවා. ඒ වගේ ඇඳුම් අඳිනකොට එහෙම පොඩ්ඩක් මේ ඇඳුම් අඳින්නේ අර මොකටද කියලා එහෙම ප්‍රත්‍යවේක්ෂා කරලා අත්පය එහා මෙහා කිරීම හරි මෙහි ඒවා සිහියෙන් කරනවා ස්වාමීන් උගත් දුරට මට මට හිතෙන හැටියට මම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඉතින් ටිකක් සිහිය දියුණුයි කියලා වගේ හිතෙනවා ස්වාමීන් අම්මේ මොකද හිතන්නේ එහෙම එහෙම ඒ විදිහට සිහියෙන්ම අපි ගේමුකෝ සිහියෙන්ම කියලා එහෙම කරන වෙලාවවලදීද අම්මා හොඳයි කියලා හිතන්නේ එහෙම නැතුව අර පුරුද්දට ඔය කරපු වෙලාවල්ද හොඳයි කියලා හිතන්නේ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ හිත ඒ කියන්නේ මේ නිකන් හිත දුවන්න දීලා ඔහේ ඉන්නකද හොඳ කියලාද ස්වාමීන් වහන්සේ. නෑ ස්වාමීන් වහන්සේ අර ඒ විදිහට සිහිය පුරුදු කිරීමේදී හරි සැහැල්ලුවක්, හරි සතුටක්, කිසි දෙයක් මතක් නොවන ගතියක්. අන්නේ මේකට මේ ඒක හොඳයි කියලා හිතෙන්නේ ස්වාමීන් වහන්සේ. හැබැයි ඒකට අබ්බැහි වෙන්නත් බෑ නේද? ටිකක් හිතරිතරේ අමතක වෙනවා මතක් වෙනවා එහෙම තමයි. හරි නමුත් ඔව් නමුත් මං අහන්නේ දැන් ඔය ඔය තියෙන සැහැල්ලුව කියන එක දැබ්බැහි වෙන්නේ නැහැ නේද? මොකද දැබ්බැහි වෙලා ඉතින් කරගන්න දෙයක්වත් නැහැ. මම වර්තමානයේ දැබ්බැහි වෙන්න බැරි හින්දා මං අහන්නේ. එහෙම නේද? නැත්තම් එහෙමද? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ සැහැල්ලුවට ඒ සැහැල්ලුවට අපි ගිජු වෙනවද අම්මා? නැත්තම් ඒක එහෙම ගැල මුකුත්ම සිත ගිජු වීම කැමැත්තක එහෙම ගිජු වීමකුත් නැහැ ස්වාමීන් වහන්සේ. මට ඉතින් නිකන් ඉතින් ඉන්නකොට හිතෙනවා මේ මේ විදිහට ඉතින් ඒක හොඳයි කියන එක. එහෙමයි. ඒකට ලොකු කැමැත්තකින් එහෙම ඉන්නවත් නෙමෙයි අර ඔය කරනවා වගේ ඒකත් කරනවා ස්වාමීන් වහන්සේ. එතකොට දැන්ම සිහිය භාවිතා කරන ඔය කරන ක්‍රියාදාම වල හෝ භාවනාව තුළදී අර කියන විදිහේ මෘදු සහැල්ලුකම් ලැබුණාම ඕ ඒක ජනිත වුණාම ඕ සක්මන් කරනකොට ඒවල් දැනෙන්න තේරෙන්න උනහම අම්මා මොකක් හරි තවත් දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ තියෙන දෙයට අමතරව. එහෙම මුකුත්ම බලාපොරොත්තු වෙන්නේ නැතුවයි ස්වාමීන් වහන්සේ මම කරන්නේ. හ්ම්. එහෙමනම් අම්මේ ඔය සිහිය භාවිතා කරන්න ඔය කරන කටයුතු ටික අමරම තේරෙවි. කොයිතරම් දුරට මේක කරනකොටද හොඳ ඉන් එහාට මේක යනවනම් ඒකේ සීමාව මොකක්ද කියලා. ඒකේ හරියට දැන් අපි හිතමුකෝ අපි මොකක් හරි හරි අම ව්‍යංජන හදනවා කියවනේ. ව්‍යංජන හදනකොට අපි හිතමුකෝ කිරිහොද්දක් හදනවා නම් ඒක කොච්චර වේගයෙන් කරකවන්න ඕනද කියන එක ඔබතුමියම දන්නවනේ. ඔක වුණාට වඩා වේගෙන් කරකවන්න ගියොත් එහෙම මං හිතනවා අර මං වෙනකොට වගේ වෙන්න පුළුවන් කියලා. ඒක හිඳනවානේ. <laughs> ඒක හිඳන. ඔව් දැන් අපි දන්නවා මේ හරියට අර වීණාවේ තත කොච්චර තද කරලා අල්ලන්න ඕනද වගේ මේ කියන ක්‍රියාදාමය තුලදී අපි සිහිය භාවිතා කරන්නට ඌමනා කරන මේ මේ දේවල් ටික කොච්චරක් දුරට භාවිතා කරන එක හොඳද කියලා. මොකද අපිටම තේරෙන්න ගන්නවා මේක මොනවා කළත් විවේකයක් තියෙන්න ඕන කියලා. අවිවේකී වෙන විදිහටත් අපිට සිහිය පුරුදු කරන්න පුළුවන්. බැරි නෑ. අපිට විවේකයක් ඇති වෙන විදිහට සිහිය පුරුදු කරගන්න පුළුවන්. එතකොට දැන් දැන් අපි තේරුම් ගන්න පටන් ගන්නවා අර යථාභූත ඥාන දර්ශන වගේ මේක තුල අපිට ග්‍රහණය කරගන්න පුළුවන් කැපැසිටි එකක් තියෙනවා ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය තුල අපිට සම්පූර්ණ කරගන්න පුළුවන් සිහියේ මට්ටම් මොනවද අන්න ඒ ටික අපි හොඳට තේරුම් ගත්තනම් අපි මේ පුරවන්නේ අපේ අර තියෙන පුළුවන්කම ටික. අපිට කරන්න පුළුවන් ප්‍රමාණය. එතකොට මේ මේ ප්‍රමාණය තුල ඔබතුමිය කියනවා නම් මොකද බලාපොරොත්තු නොවි මේ ටික මම කරන්න යනවා කියලා එහෙමනම් අම්මට පුළුවන් නම් කතා බහ කරනකොට ඔය දිව ඇතුලෙන් ඒකට ස්පර්ශ කරන්න පුළුවන් නම් ඉඳලා ඉතලකෝ. එහෙම නැත්නම් ඔය පොල් ඒකට ස්පර්ශ වෙනකොට එහෙම මේව කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් හක එහෙට මෙහෙට උඩ පහළ යන එක ඒකාල ගන්න පුළුවන් නම් හෝ අපි කතා කරන එක අපේ ශරීරයටම දැනෙන ඒ දෝංකාරයක් විදියක් තියෙන්න පුළුවන්. අර නිකන් වයිබ්‍රේට් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්. අන්න ඒ වගේ නිකන් එදරුමක් වගේ ඕක අල්ල ගන්න පුළුවන් නම් අන්න ඒ එහෙම නැත්නම් shabdයට රස විඳින්න පුළුවන් නම් අන්න ඒ වගේ අවස්ථාවන් අල්ල ගන්නට උනහම මේ ලෝකේ කවුරුවත්ම කෙනෙක් නැහැ අපි සිහිය පිටවන්නේ මොකෙන්ද කියලා අල්ලන. මොකද මේ ලෝකේ අපිට තේරෙන අපි වටා තියෙන හැම එකක්ම අපිට සිහියක් බවට පරිවර්තනය වෙලා තියෙන්න පුළුවන් හන්ද. එතකොට ඒක ඒක තුල දැනට ඔය දක් ඉන්න කරන කාරණාවන් වලට අමතරව තව තව දේවල් තියෙන්න පුළුවනි. හිතන්ට නාසයි මේකින් මේක ඉවරයි එහෙම කිව්වා. මම ඒකයි මුලින් ඇහැව්වේ අර අම්ම මොකක් කරේ දෙයක් බලාපොරොත්තු වෙනවදෝ කියලා. එහෙම බලාපොරොත්තුවක් වෙනවා නම් අම්මේ අපි තාමත් අර අර බෑක්පැක් එක ලොකුවට තියාගෙන කඳුනගිනවා වගේ එකක් තියෙනවා. එහෙම නැතුව අර වුමනා කරන ප්‍රමාණය විතරක් අරගෙන යන හරියට නිකන් අර ආමුදුරු කෙනෙක් අනුදෙන වදාරන්නේ අටපිරිකරක් විතරයි නෙමෙයි. ආන් ඒ වගේ ජීවිතයක් තමයි සකස් කරගත යුතුය. මම මේක කියන්නේ ඔයත් මේ මේ ඇඳුම් අයින් කරගන්න නෙවෙයි මේ කියන්නේ. මේ උදාහරණයක් ඇරෙට කිව්වේ ආන් ඒ ආකාරයෙන් අපිම තේරුම් ගන්නව නම් අපි කතා බහ කරන එක තුළ මේ වැඩ කටයුතු කිරීම තුළ මේ මේ මේ මේ අවස්ථාවන් වලදී මට සිහිය භාවිතා කරන්න පුළුවන් නම් එහෙමනම් සිහිය නොකඩවා පවත්වා ගන්න පුළුවන් වෙන විදිහේ ධම්මල මට හදාගන්න පුළුවන්. එතකොට ඒ කියන ඒ ඒ ඒ ස්වභාවය අපිට ඉගෙන ගන්න පුළුවන්කමක් තියෙනවා නම් මම හිතනවා ඒක අපිට ගොඩක් ලොකු නිදහසක් සැනසීමක් ගෙනල්ලා දෙයි කියලා. එයා එතකොට බලාපොරොත්තු නොවෙන්න පුළුවන් මහ ලොකු ධ්‍යාන ප්‍රතිලාභ කියනෙවුවා. ඒ වුණාට මේ තියෙන ඒ ඒ නිදහස් භාවය තුළ ඇති කියන තැනට ඇවිල්ලා ඉන්නත් පුළුවන් ඉන්නත් පුළුවන්. එහෙම එකක් තියෙනවා. ඉතින් ඒක එක්තරා එක්තරා කාලවලදී අඩු වැඩි වීම සිද්ධ වෙන්නත් පුළුවන් අපි කරන පුහුණුවේ තරමට කොහොම නමුත් හිත ඕක අල්ලන තරම් ප්‍රමාණයක් වෙනකම් පුරුදු කරන්න. පුළුවන් තරම් පුරුදු කරන්න. සාමාන්‍ය ජීවිතය තුලදී පවා අර ඒ ඒ සිහියට දාගන්න යන ඒ ප්‍රමාණයන් ටික එකතු කරගන්න බලන්න. හැබැයි ස්වභාවික. බලහත්කාරයෙන් නම් නෙවෙයි. මේක ස්වභාවිකවම වැඩෙන්න ඉඩ දෙන්න. හරියට අර පැලයක් හදනවා වගේ වැඩක් වගේ. ඊළඟ එක තමයි භාවනාව තුල සමහරක් විට තාමත් අපිව එහෙට මෙහෙට අරගෙන යන්න පුළුවන් අපේ ඌමනාවන් කියන එක උදාහරණයක් ඇටියට දැන් සක්මනේදී අපිට අර සැහැල්ලුව කියන එක මතක් වුණා නම් ඒ සැහැල්ලුව කියන එක අපි ඊළඟට අරමුණක් කරගන්න හිතුව වෙන්න පුළුවන් ස්පර්ශ වෙනකම්ම කකුල පොළවට. එතකොට පසු කාලීන ආනපානය කියන එක කියන එකෙන් අපි නිදහස් වෙලා දැන් සැහැල්ලුව කියන එක අරමුණක් කරගෙන ඉන්න පුළුවන්. මොකද අතනදිත් මේක තිබිච්චා. එතකොට ඒක නරකයි කියලා මම කියන්නේ නැහැ. ඒ වුණාට ඔය කියන සැහැල්ලුව කියන එකම එක්තරා විදිහක හේතුඵලයක්. පටිච්ච සමුප්පන්න කාරණාවක් හැටියට ඒක එතකොට අපිට අර ගන්න පුළුවන් ලොකු සාධකයකුත් නෙවෙයි. ඉතින් ඒ සැහැල්ලුව වෙනවනම් ගොඩක් හොඳයි. වගේ මේ සැහැල්ලුව එන විදිහ එන ආකාරය නැවත නැවත පොඩ්ඩක් පුරගාලා බලනවා නම් තමයි බොහොම වටින්නේ. එතකොට අපි ඉගෙන ගනිවි ඔය කියන කමඨාන් වාර්තාව එම එම වෙලාවෙම සුද්ධ කරගන්න. අර අර සත්‍යගත විපස්සී කියනවා වගේ තමයි ඒ ඒ දේවල් අපි විදර්ශනා කරන්න වෙනම වෙලාවක් වෙනම පරයන්කයක් ගන්නේ නැතුව ඒ මොහොතේදී පැන නගිනදී ඒ මොහොතේදීම තේරුම් තින් කරගෙන යන පුහුණු හොඳයි අපි හරි සාර්ථකයි වගේම හරි සන්තෝෂයි මට තාම මගේ පැත්තේ ඒ විදිහට කරගෙන යන හැබැයි මම ආයි කියනවා අර ඒ ඒ දේවල් වලටම බලෙන් ශක්තිය මේව කරගන්න යන්න හදන්න එපා. නමුත් යම් වෙලාවකදී අපි ඒක මතක් කරගන්න ඕන ඒවා තියෙනවා. එතකොට අම්ම තේරුම් ගනීවි බලහත්කාරකම කරනවා කියන එක මොකක්ද? එහෙම නැත්නම් උමනාවෙන් මේක කරන්න වීර්ය වඩනවා කියන එක මොන අවස්ථාවකද කියලා තේරෙන්න කරන්ට ගනීවි. එහෙමයි සර්. ඉතින් මම හිතනවා ඔය යන විදිය හොඳයි කියලා අපි ඔහොම පුරුදු කරගෙන යමුම කොහොම නමුත් හැමදාම අපි භාවනාව පටන් ගනිමු. අර අදත්තර කිව්වා වගේ හැමදාම භාවනාවට ආධුනික කෙනෙක් වගේ අද පටන් ගන්න කෙනෙක් වගේ එතකොට මේකයාම අපි අල්ලපු නැති ස්පර්ශ නොකරපු තැන් තියෙන පුළුවන් හරියට හිතන්නකෝ අපි වංකගිරියට යනවා කියන්නකෝ ඒ වංකගිරියේ අපි නොගියපු පාරවල් තියෙන්න පුළුවන් ඊයේ ගියා නම් අද ඒ ගිහින නවතපු තැනින් පටන් ගන්නවට වඩා වඩා වටිනවා ආපහු මුලින් ඉඳලම යන්නේ. එතකොට තව තවත් පාරවල් අහු වෙන්නත් පුළුවන්. වෙනස් වෙනස් විදිහේ පැති හම්බ වෙන්නත් පුළුවන්. ඒ ටික ඒ විදිහට පුරුදු කරන එක හොඳයි. වුණ ඕම් කරගෙන යමු. සාමාන්‍ය ජීවිතයේදී සිහි පුරුදු කරන දේවල් ටිකට අපි ටික ටික තව ටික කිට්ටු වෙන්න බලන්න. අපමට තේරෙවි ඒක Tamanට කරදරයක් නොවන තාක්කල් විවේකයක් ඇති වෙන තාක්කල් විරාගයක්, නිරෝධයක් සහ අතහැරීමක් ඇති වෙන ප්‍රමාණයට ඕක කරගන්න අපමට අහු වෙවි. ඒ කෙසේ වේවා කියලා බලන්න. අවසරයි ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ සක්මන් කරන වෙලාවට දැනෙන සැහැල්ලුවට සමහරලාට ශරීරයට සිත යනවා. ඒක කමක් නෑනේ නේද ස්වාමීන් වහන්සේ? කමක් නෑ. ඒක කමක් නෑ. ඔගිට ආනාපානෙත් ඔයගේ වුණා නේද? ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක කමක් නෑ. ඒක ඉතින් පරිස්සම්පන්න නෑ කොහොමද? එහෙමයි. ඒක අර හිතෙන් අර හිතෙන් මවන එකයි හොඳ නැති වෙන්නේ. ඒ කියන්නේ මේක හංගිනවා කියලා කියන්නේ මවනවා නෙවෙයි හංගිනවා කියලා. ඊට වඩා හොඳ වෙනවා අර ප්‍රායෝගිකව අපිට ස්පර්ශ කරන්න තියෙන එකක් තියෙනවා නම් ඒක තුලින් යන්නේ විශේෂයෙන්ම ඕලාරික අරමුණක් තියෙනවනේ ඒක හරහා එතනට යන එක ගොඩාක් වටිනවා එහෙම නැතිනම් මනස අපිව වක්‍රාකාරයෙන් අරන් යන්න පුළුවන් වෙන එකක් වෙන්නලා අපි එහෙම තියෙන උමනාවක් අන්න මේවා මොකද අපි කැමතින්නේ පීතියට සහ සැහැල්ලුවට ඉතින් ඒකත් එක්ක අරන් ගිහිල්ලා අපි ඔන්න ආපහු නීවරණයට ඇදලා දාගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා හොඳේ එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් කතා කරනකොට කියන්නේ දැන් සාමාන්‍ය කතාවේදී මම කියන්නේ මට එහෙම 100ට 100 100 කියලා මම මේ කෙනෙකුට ආශිර්වාද පිණිස ස්වාමීන් වහන්සේ දවසට දෙපාරක් පිරිත් සූත්‍ර තුනක් කියනවා සංඥායනා කරනවා ඒ වෙලාවෙ නම් ස්වාමීන් වහන්සේ ගොඩක්ම මම හිතනවා 100ට 75ක් විතර හොඳටම ඒක මේ මම 100 පවත්වනවා කියලා ස්වාමීන් වහන්සේ ඒ වෙලාව තමයි ඉතින් ඇත්තට විනාඩි 20ක් 25ක් මම ගත කරනවා ඒකට. එන්නේ වෙලාවේ තමයි ඉතින් වැඩි වශයෙන්ම කතා කරන වෙලාවට හැබැයි සිහිය පැවැත්වෙන්නේ සර්. නෑ ඒක හරියම. මොකද අපිට මේක අල්ලන්න පුළුවන් තැනක් බලන්නකෝ ආනාපානසති සූත්‍රයේ බුදුපියාණන් වහන්සේ කියන්න පටන් ගන්නේ ආරණ්‍යකට යන්න, කැලෑවකට යන්න, ගහක් යටට යන්න, හිස් තැනකට යන්න, ඊට පස්සේ භාවනා පටන් එතකොට උන්වහන්සේට ඔක කියන්න තිබ්බා එහෙම නැතිනම් ඕනම තැනකදී මේක කරන්න කියලා. නමුත් ඒ වුණාට ආනාපාන ඉවරුණාම කියනවා බුද්ධයන් වහන්සේම මේකෙන් සතර සතිපට්ඨානෙම දියුණු වෙනවා කියලා. සතර සතිපට්ඨාන සූත්‍රය අරගෙන බලනකොට ඒක තුල තියෙනවා සාමාන්‍ය ජීවිතේ පවා. හැබැයි මුලදීම කියනවා ආරණ්‍යකට යන්න, කැලෑවකට යන්න, ගහක් යටට යන්න, නිදහස් තැනකට යන්න. ඒකේ තේරුම මේ ගාම්ම අපිට පළවෙනියෙන් පුරුදු කරන්න මේකේ මූලික අභ්‍යාස ටික කරන්න පුළුවන් වටපිටාවක් තියෙනවා. ඒක තමයි අපිම අල්ලගන්න අපේ ඇතුළු ස්වභාවය. මම ඒකට හැමදාම කියන්නේ මගේ භාවනාවේ මුල්ම ආචාර්යවරයා කෝප්පේ මොකද ඒක විතරමයි මට කරගන්න පුළුවන්කමක් තිබිච්ච එකම එක වැඩේ. අනික හැම වෙලාවකම මම අසීන් එක පැහැදිලි පිළිගන්නවා. ඒ වුණාට අර වෙලාව විතර හරි ගියා. අන් ඒ වගේ අපිට කතා බහ කරන හැම මොහොතකම බෑ මේ වුණාන්ට ඔය කරන අභ්‍යාසයේ ඔය කරන පුහුණුවේ ඊළඟ ප්‍රතිඵල ටික ඒවි සාමාන්‍ය ජීවිතයට. මේ වෙලාවේදී පුළුවන් තරම් ඒක භාවිතා කරන්න බලන්න. මොකද කාටවත් කරදරේකුත් නැහැ. අපි කොච්චර පරක් වුණා කියලා ප්‍රශ්නෙකුත් නැහැ. බොහොම හොඳයි. බොහොම හොඳයි විදිහට තේරුම් ගත්තේ. මොස්තුරේ එහෙමයි. එහෙමයි. තේරුවන් සරණයි සර්. මට ගොඩාක් මේ සිත් වෙනවා ස්වාමීන් වහන්සේ නිරෝගී භාවය තීර්ථයි අවසරයි ස්වාමීන් වහන්සේ ඕ දෙවන් සරණයි දෙවන් සරණයි මගේ කමටහන් මාත්තාංග සුපුරුදු සුපුරුදු පරිදි උදේසවස බුදුන් වඳ මෛත්‍රී භාවනාව කිරීමෙන් අනතුරුව වහන්සේ උපදෙස් දුන් බද්දි නිහඬව බලා සිටිනවා එවිට කුරුල්ලන් කෑ ගහන ශබ්ද වාහන වල ශබ්ද ඇහුණත් ඒවා ටික වේලාවකින් සිතින් අයින් වෙනවා. බාධාවක් වන්නේ නැහැ. නමුත් මම බුදුන් වඳින තැන වහලේ උඩ ආසන්නේ අලු කොබියන් කූඩුවක් හදාගෙන ඉන්නවා. උදෑසන භාවනා කරන විට මේ සතා තදින්ම නොනවත්වාම කෑ ගහනවා. අමිහිරි ශබ්දයක්. භාවනා කරගෙන යන්න බැරි තරමට ඒ කරදරයක් වුණා. ඔබ වහන්සේ අපට කියා දී ඇති පරිදි මම මේ ශබ්දයට සාදර වුණා. දවසක් දෙකක් යන විට මට ඒ ශබ්දය සාමාන්‍ය අනික් සතුන් කෑ ගහන ශබ්දයසේම සාමාන්‍ය දෙයක් බවට පත් වුණා. මේ විදිහට භාවනාව කරගෙන යන විට සිතුවිලි આવුත් සිත පිටතට ගියත් නොදැනීම යලි සිත කය තුලට එනවා. සමහර දිනවල ටික වේලාවක් යන විට කය තුල හුස්ම රැල්ල ගමන් කරන සැටි දැනෙනවා. ආශ්වාසයට වඩා ප්‍රාශ්වාසයේ මුලින් දැනෙනවා. ටික වේලාවකින් කය නොදැනී යනවා. ස්වල්ප වේලාවකින් ඒ தත්ත්වය නැති වී යනවා. හුස්ම රැල්ලත් නොදැනී යනවා. සමහර දිනවල නිහඬව කය දෙස බලා සිටින විට නාසිකාග්‍රයේ හුස්ම රැල්ල ස්පර්ශන වන හැටි දැනෙනවා. ඒ දෙස බලා සිටින විට චිත්ත සංසුන් වී කය නොදැන්නන ගතියක් දැනුණත් ටික වේලාවකින් ඒ තත්ත්වයක් නැති වී යනවා. දැන් පෙර පරිදි හිස සෙලවෙන කම්පන ගතියක් දැනෙන්නේ නැහැ. මේ ආකාරයෙන් හිත හැසිරෙන සැටි සිතුවිලි පිටතට ගොස් කයට නැවත පැමිණෙන සැටි උපේක්ෂා සහගතව විනාඩි 45ක පැයක පමණ කාලයක් බලා සිටිනවා. ආපස්සට සිතා බලන විට ඒ සිතුවිලි එකිනෙකට කිසිම සම්බන්ධයක් නැති අතීත වර්තමාන අනාගත යන කාල තුනටම අයත් ඒ. සාමින්හංශ එදිනෙදා දවසේ කටයුතු කරන විට බොහෝ විට සත්‍ය පවත්වා ගැනීමට උත්සාහ කරනවා. උදාහරණ විදිහට මල් කැඩීම, ගෙවල් අතු ගෑම, තේ සෑදීම, ඇඳුමක් මැසීම වැනි දේවල්. පහුගිය දිනක වෛද්‍යවරයා හමු වීමට යාමට සිදු වුණා නොඇලෙක්ගේ හැකියම ඒතුවක් නිසා. එදින රෝගියාට පමණයි ඇතුළු වීමට අවශ්‍ය මේ අවස්ථර ලැබුණේ. ඒ අවස්ථාවේදී මා බොහොම සතිමත්ව ක්‍රියා කළා. රෝහලින් පිටතන එන තෙක්ම සත්‍ය බොහෝ දුරට පවත්වා ගැනීමෙන් කටයුතු කළා සම්මාංශ. එච්චරයි මගේ කමටහන් වර්තාව. ඔය සබ්බ ගැන කියනවා නම් මට මතකයි ඒ කාලේ මේ ලග්ගල එතකොට හිටියේ කොහෙද කියන්නේ ගලබ. පොඩි කාලේ අපි දන්නේ මේ උලම කියන කා කෑ ගහනකොට දුවන්න විතරයි දන්නේ. ඒ කාලේ මේ කොච්චර බයද කියනවනම් එහා කාමරේ ඉන්නවනම් මෙහා කාමරේ නම් අනික් කටින් ඒ කාමරයට දුවනවා. ඒ තරමටම බයයි. ඒ අර තිබිච්ච අදහස් හින්දා තමයි පස්සේ කාලෙකදී කොහොම හරි ඔය ඔය සමන් දීම කියන එක සාදර වීම කියන එක ඒකට එතන සාදර වීම කියන එක පැතිවලට ගලාගෙන යන්න පුළුවන් නේද? ඒක ඉතින් එහෙම වුණාම මට මතකයි ඒ කාලේ භාවනා කරනකොට නැත්තම් කැලෑවෙන්නකොට ওই සද්ද අහගෙන ඉන්න පටන් ගත්තා. මේ සතා කෑ ගහන එක. ඇත්තට මේක අහගෙන ඉන්නකොට තමයි තේරුනේ ඒ සතා කොයි තරම්නම් දුකෙන් කියන කතාවක්ද තියෙන්නේ කියලා. යටි ගිරියෙන් එයා එයාගේ දුක කියන්නේ කෑ ගහලා කියනවා මොකක් හෝ එකක් ඒ භාෂාව අපිට තේරෙන්නේ නැහැ ඉතින් අපි බය වෙනවා අපේ පැත්තෙන් මොකද අපි හිතන හින්දා ඒක බය වෙන සද්දයක් ඔය වගේම අයියා මේ අනෙක් හැම එකක්මත් අපි හොඳට අහගෙන වගේ හිටියනම් එහෙම තේරෙන්න ගන්නවා ඒගොල්ලෝ ඒ කතා බහ කරන මොනවද භාෂාවක් වෙ තියෙන්නේ. ඒගොල්ලෝ එකිනෙකාත් එක්ක අදහස් සෝමාරු කරන ඔය වචන මාලාවක් වෙ තියෙන්නේ. අපිට ටිකක් ඒකාකාරයි ඒකාකාරයි වගේ තමයි ඇහෙන විදිය. ඒ වුණාට ඒගොල්ලෝ කතා කරන්නේ වෙන. හොඳට අහගෙන හිටියා නම් එහෙම ඇත්තටම අපි ගොඩක් සිහියෙන් ඉදීවි ඒ සත්තු හින්දාම උන්ගේ ඒ කතාව ඉගෙන ගන්න තරම්. ඉතින් ඒ තරමට අපි සුසර වෙන්න පටන් ගන්නවා. අපේ කන් ඒ තරමටම ඉක්මෙන්න පටන් ගන්නවා. ඇත්තටම කියනවා නම් ওই සාදර වීම කියන ඒ ඒ ප්‍රයත්නය මතම. ඉතින් භාවනාව තුලත් ඔබතුමී කිව්වා අර අර කියන විදිහට ශරීරයෙන් නොදෙනිය යනවා ආශ්‍රය දැනෙලා මුලින්දලම ඒ විදිහේ ඒ වගේ කටයුතු කරන ටික කෙහෙම සිද්ධ වෙනවා කියලා. ඇත්තට මේක හරි සාර්ථකයි අපි. ඉස්සෙල්ලාම ඔබතුමිය බලන්න හොඳටම අපි හිතමුකෝ ශරීරය දැනෙන්න තේරෙන්න පටන් ගන්නවා නම් බලන්න මේ හොඳටම බලන්න ඒ දැනෙන තේරෙන කොටස සහ තේරෙන කොටසක් තියෙනවා. ඒ දැනෙන තේරෙන හැම වෙලාවකම දැනෙන තේරෙන කොටසමද හැම වෙලාවකම දැනෙන්නේ තේරෙන්නේ එහෙම දැනෙන්නේ තේරෙන්නේ නැති වෙනත් කොටසක් තියෙනවද කියලා බලන්න කොයි වෙලාවකවත් එහෙමයි ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් මේ සාමාන්‍යයෙන් උරස් කුවරෙන් උඩ කොටස වගේ තමයි නොදැනී යන්නේ. හ්ම්. ඔළුවත් එතකොට මේ හොඳයි ඒ වගේ වෙන එක. ඒ ඒ සිද්ධ වෙන ස්වභාවයන් ටික ඉස්සෙල්ලා කාලයක් තිස්සේ ප්‍රගුණ කරන එක හොඳයි ওই විදිහටම. ඊත් එක්කම බලන්න ඊළඟට මගේ අවවාදේ නම් ඒ තියෙන සිහිය ප්‍රවර්ධනය කරගන්න බලන්න මුළු ශරීරයේ පුරාවටම ඊළඟ අවධියක් ගැන සලකන්න කලින්. ඒ කියන්නේ අපිට ඔය තියෙන ප්‍රමාණය තුල ශරීරයෙන් නැති වෙලා ගිහිල්ලා ප්‍රීතියක් මතුවලා පේන්නත් පුළුවන්. නමුත් අනිත් කොටස් ටික ඕලාරික විදිහට තියෙන තාක්කල්. එතකොට ඒකේ තියෙන පාඩුව තමයි හදිස්සියේ හරි ඒ වගේ එකකට මොකක් හරි වේදනාවක් හරි කොහෙන් හරි ඒ වගේ දෙයක් ඕලාරික දෙයක් මතුවුනොත් එහෙම අපේ අර හදාගත්ත සීය කඩන්න පුළුවන් වෙන තරමේ බලයක් ඒ වගේ ස්ථානයක තියෙනවා. ඒක හරියට මම දකිනවා අර දැන් අලුත් කාලේ මම දන්නේ මම ඒ ආහාරයට අර ගෙන්නන්නේ නැහැ. මාළුවෝ ඉන්නවා කොටහක් බැදලා කොටහකට පණ තියෙනවා. කට ඇර ඇර ඉන්නවා. ආන් මේ වගේ ස්වභාවයක් තියෙන පුළුවන්. ඒ කියන්නේ එක පැත්තක් එක විදිහකට ක්‍රියාත්මක වෙලා තියෙනවා තවත් පැත්තකට නැහැ වගේ වෙන්න පුළුවන් බග. එතකොට හොඳට බැලුවොත් අපේ භවනාව තුළ එහෙම ස්වභාවයක් එක්ක අපි ඉඳලා පසු කාලීනව භවනාවෙන් නැගිටින්න වුණා කියන්නකො. එහෙම වෙන එකට බොහෝ විට හේතුවක් වෙන්න පුළුවන් අර අපිට නොදැනිච්ච ශරීරයේ තියෙන අනිත් කොටස් වල තියෙන මොකක් නමුත් බලපෑම. ඒක හන්දා ගොඩක්ම හොඳයි. සිය පවත්වා ගන්න බලන්න. අර සූත්‍රේ වුණත් තියෙන්නේ මතක දන්නේ අර හඳු හතරක් තියෙන තැනක මැද තියෙන විලක් ඒ විලෙම මතු වෙනවා වතුර වතුර වගේ මොකද්ද කියන්නේ දිය පොකුණක් තියෙනවා දිය උල්පතක් ඒ උල්පතෙන් මතු වෙන වතුර අර හතර පැත්තෙම තියෙන කඳු කඳු හතරම තික් කරනවා වගේ තමයි බුදුරජාණන් වහන්සේ අපිට උපදෙස් දෙන්නේ අපේ සිහිය ඒ ඒ තාක් ඒ විදිහට ඒ ආකාරයට පුරුදු කරගන්න කියලා. ඉතින් අන්න ඒ වගේම පුළුවන් තරම් දුරක් යන්න බෑ. හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. ඉස්සෙල්ලාම ස්පර්ශ කරන්න පටන් ගන්න ඕන අපිට දැනට යන්න පුළුවන් ප්‍රමාණය මොකක්ද කියලා. ඉතින් ඒකින්ද අපි ඉවසීම පෙරදරි කරගෙන දැනට ওই තියෙන ප්‍රමාණය තුල ඉස්සෙල්ලා බලමු මාස්ටර්. ඒ තියෙන අපේ හිත ඒ විදිහට විකාශනය වෙන මේ මට්ටම් වලට හොඳට යන්නේ කොහොමද? මේ ස්වභාවයන් වල හිත තැම්පත් කරගන්නේ කොහොමද? ඒ ඒ තාක්කල් ශරීරයේ දැනී දැනෙන තාක්කල් ඉවසන්නේ කොහොමද? ඒ දේ දිහා බලාගෙන ඉන්නේ කොහොමද? අන්න ඒව ටික ඉගෙන ගන්න බලන්න. ඊට පස්සේ අනිත් දෙක අනිත් කාරණා ටිකට පොඩ පොඩ එකතු කරන්න බලන්න. ඉතින් සක්මන් භාවනාව ගැනත් මට මතක හැටියට යමක් කිව්වා. ඊළඟට හොඳයි අපි මේ කරන විදිහට කටයුතු කරන එක සාමාන්‍ය ජීවිතය තුලත් සිහියට තැනක් දෙන්න උත්සාහ කරනවා කියන එක බොහොම හොඳ දෙයක්. මේක අරගෙන යන්න බලමු අපි සාමාන්‍ය ජීවිතයට පුළුවන් තරම. එතකොට අපි සිහියෙන්ම ඉන්න පිටසක් බවට පරිවර්තනය වෙවි. ඒක තුල තියෙන වෙනස මේකයි. සිහිය තුල අර අර ඒ අල්ලා ගැනීම කියන එක නැහැ. හොඳ හෝ හොඳ හෝ හැටියට හෝ නරක හෝ හැටියට අල්ලා ගැනීමක් කියලා එකක් නැහැ සතිය තුල. එතන තියෙන්නේ බුද්ධි ස්පර්ශ කිරීමක්. අන්න එතනයි ලාභය තියෙන්නේ අපිට. මොකද ඒක හිතේ තැම්පත් කළාට අපි වින්දනය කරලා ඒක හිතේ තැම්පත් වෙන්නේ නැහැ. එතකොට ඇත්තටම මේ සකස් වෙන දේවල් වලට ආපහු ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න තියෙන ඉඩ කඩ බොහොම අඩුයි සිහිය දින හින්දා. ඉතින් ඒක හන්දා ඒ වගේ දේවල් නැවත නැවත ඇති කර ගන්න බලනවා. සාමාන්‍ය ජීවිතය තුළ තියෙන දේවල් පුළුවන් තරම් කොටස් කරගන්න බලන්න සිහිය භාවිතා කරන්න පුළුවන් වෙන තැනට හැබැයි බලහත්කාරයෙන් කරන්න යන්න එපා ඉස්සෙල්ලාට කිව්වා වගේ ස්වභාවිකවම මේක වැඩෙන ප්‍රමාණයන් ටික තේරුම් ගන්න ඒ වැඩෙන මටම තේරුම් ගන්න ඒත් එක්ක නිදහස් විදිහට නිවාල් විදිහට සැලුවෙම මේ දේවල් වලට මුහුණ දෙන්න බලන්න අන්න එතකොට අපි ඉගෙන ගනීවි අපි කල්පනා කරන්න ඕනේ තරම් මට්ටමක් වටපිටාවක් තියෙනවා ඒක ගැන කල්පනා කරන්න නම් ඒවට පිටාව තුළ අපිට ඕන තරම් කල්පනා කරන්න පුළුවන්. නමුත් අර ඊට කලින් වගේ අර නුඹනා දේවල් හිතට දාගෙන ආය ආය දුක් වේවි දුක් වේවි හෝ දුක් ඇති වෙන දේවල්ම නැවත නැවත හිතේ තා දුක් වී ඉන්නවා කියන එක ඒක ඕන නැති කමකට නැති දෙයක් වගේ කියලා තේරෙන්න පුළුවන්. ඒක ඇත්තටම හොඳයි එහෙම වෙන එක. මොකද ඒත් එක්ක තමයි අපි තේරුම් ගන්න පටන් ගන්නෙ මේ දුක කියන එකේ නිර්මාණය ඒ නිර්මාණ කරුවා වෙන කවුරුවත්ම නෙවෙයි අපේම තියෙන අභිලාෂයන්ම තමයි කියන්නේ. ඉතින් අපි ඒවා තේරෙන්න පටන් ගන්නවා කොහොමද සිහිය තුලින්. ඒක එසේම සිදු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. වගේම අර සාමාන්‍ය ජීවිතයේදී අර සිහි පුරුදු කරන්න ඒ භාවිතා කරන ප්‍රයත්නය ගැන විශේෂයෙන්ම සතුටු වෙනවා. බොහොම සතුටු වෙනවා. ඊට සනයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බොහොම පිං තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ අතුරුසනේ ඒ පෙරවන් සර්ණයි වහන්සේට මගේ කමටහන් වාර්තාව ඉදිරිපත් කරනවා. උදේ බුද්ධ වන්දනාවෙන් අනතුරුව පෙරවන් සමා කරගෙන මා වාඩි වී සිටින ඉරියව්වට සිත යොමු කළෙමි. එසේ සිටින විට ටික වේලාවකින් අනතුරුව අවටින් ඇසෙන ශබ්දවලට සිත යොමු විය. විවිධ තාලයට එක එක කුරුල්ලන්ගේ ඇසෙන ශබ්ද කෙරෙහි හිත යොමීමෙන් අනතුරුව සාදරව ඒ ශබ්ද තුල ජීවත් වී නැවත වාඩි වී සිටින ඉරියව්වට සිත යොමු කළෙමි. ටික වේලාවකින් ඉහළ පහළ යන හුස්ම දැනෙන්න විය. ඇති වී නැති වී යන හුස්ම රැල්ල දැනිනි. මේ අතර එක එක සිතිවිලි වලට හිත ඇදී ගොසින්ද. ඒ අතර නැවත කයට සිත යොමු කර යොමු වෙයි. මෙසේ සිතුවිලි ආශ්වාස ප්‍රශ්වාසයත් අතර සිත දෝලණය වේ. ඊටාම ළඟින් ඇසෙන කුරුල්ලෙකුගේ හඬක් අවසන් වනතුරුම අසා සිටියෙමි. එහෙම ජීවත් වුනිමි. අවසාන විය. කුරුළු හඬ ඇති වී පැවති නැති වී ගිය බව හැඟිනි. සිටිවිලිද එසේ මෙයයි හැඟුනි. සුරන් රැල්ල නාසයේ පුරවාගෙන ඉහළට ඇදෙන හැටි, පසුව කෙට්ටියෙන් පිට වී යන හැටි, ඇතුල් වීමේ එසේම කය උස් පහත් වන හැටි හැඟීම් දැනුනි. වැඩි වේලාවක් එසේ සිටියායයි සිතමි. කය නොදැනෙන ස්වභාවයක පැවතුනි. අතට සීතල බවක් දැනෙන්න විය. මා උකුල මත තබාගෙන සිටිය අත පහළට වැටි පොළවේ ස්පර්ශ වී ඇති බව දැනේ. නැවත ඉරියව්ව සකස් කරගෙන කර්මක් වේලාවක් භාවනාවේ යෙදුණෙමි. එසේම සාවින්හංශ මේ දිනවල වඩාත්ම සිත විවිධ විවිධ අවස්ථාවලදී සිත එකලස් කර ගැනීම අපහසුය. ඒ අවස්ථාවලදී වැඩිපුරම මෛත්‍රී භාවනාව වැඩිම, මරණ සතිය වැඩිම, බුදුගුණ මෙනෙහි කිරීම වැඩියෙන් සිදු කෙලෙමි. භාවනාවේ යෙදෙමි කටයුතු දියුණු කිරීම සඳහා ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී සුව පතමි. උතුම් ධර්මාවබෝධය සඳහා ඔබ වහන්සේට කුසල් අනුමෝදන් කරමි සාවිනාංශ. හොඳයි අර සිද්ධ වෙන ඒ ඒ ඒ දේවල් ටික ගැන හරි ලස්සනට සකස් කරලා තියෙනවා. ඒත් එක්ක දැනටම කියනවා එතකොට ওই කියන හැටියට අර සංදයක් එක්ක එහෙමම ඉන්න පුළුවන් කියලා අන්නේ වගේ කිව්වා. ඒවා ඇත්තටම හොඳ ලක්ෂණ. ඒකද එතකොට මේ දේවල් වලින් අපිට ඉගි කෙරෙන්නේ අපේ තුල තියෙන හෝ තිබිච්ච tempat භාවය තුල තියෙන ඒ තියෙන ප්‍රමාණයන් තමයි ඒ වගේ එළියට එන්න පටන් ගන්නේ. ඒක හොඳ ලක්ෂණයක් හැටියට මම දකිනවා. එතකොට ඒ වගේ ඇතිවෙච්ච ඒ කියන අද්දකීම් ඊළඟටත් අපිට සාමාන්‍ය ජීවිතයේදී පවා ප්‍රයෝජනයකට එන්න පටන් ගන්නවා. සාමාන්‍ය ජීවිතේ කරන කටයුතු වලදී පවා. ඉතින් මේ දවස්වලදී අර තියෙන දේවල් එක්ක හිත ටිකක් චංචලයි වගේ කියලා කියන එක ඒක සාධාරණයි ඒත් එක සිත චංචල වෙච්ච වෙලාවට ඉස්විලි වගේ දේවල් භාවිතා කරන භාවනාවකට යොමු දෙක සුදුසුයි කියලා කියන්න පුළුවන් මොකද හිත ඉල්ලන්නේ සිතුවිල්ලක් නම් අපි සිතුවිල්ලක් වෙනවා ඒ දෙන්නේ කුසල සිතුවිල්ල. එතකොට ඒක තුල අපිට එක්තරා විදිහක සීමාවක් පනවන්න පුළුවන්ක් වෙනවා. උදාහරණයක් ඇටියට දැන් බුදු ගුණ නම් අපි හිතමු නිකම් මෙහෙම උදාහරණයක් විදිහට හරිටි විසෝ භගවාරහන් තමා සම්පූර්ණ විචාන සම්බන්ධව සුගතෝ ලෝක විදෝහතරෝ බුදුසතප්පාරති සත්තා දේ මනුසානම් බුද්ධ භගවන් ඔය ටිකේ නම් අපි දුවන්නේ ওই ටිකේ නම් අපේ හිත හැසිරෙන්නේ එතකොට යාට තියෙන එක්තරා සීමා සහිත භාවයක් හිතට සැරිසරන්න චරණය වෙන්න ඒක හොඳ ලක්ෂණයක් හැටියට මම දකිනවා එතකොට අපි ඉන්නේ තාමත් අර අපිට පාලනය කරගන්න පුළුවන් මට්ටමක වගේ මේ සීමාවක ඉතින් එහෙම භාවිතා කරන එක හොඳයි නේ පුදු කර ගන්න බලන්න මේ විදිහට තව ටිකක් අපි ඉදිරියට කරගෙන යන්න බලමු ඒත් එකම හුස්ම ශරීරයට දැනෙනවා කියලා කිව්වා ඒකෙන් අර දැනෙන සංකෝචන ප්‍රසාරණ වගේ දේවල් ඒක බොහොම හොඳ දෙයක් වගේම ඒ ඒ දැනෙන එක ඒ අවස්ථාවේදී අපි පුළුවන් තරම් අපි බලමු තව ටික වර්ධනය කරගන්න අපි හිතමුකෝ දැනට අපිට තේරෙන්නේ අපි හිතමුකෝ පපු ප්‍රදේශය සහ උදර ප්‍රදේශය විතරක් කියන්නකෝ. නමුත් අපි හොඳටම හොඳටම දැන් පොඩි ළමෙක් ගියාම හොඳට බලාගෙන හිටියොත් එහෙම පෙනේවි. ඒගොල්ලෝ හුස්ම ගන්නකොට නිදාගෙන වගේ මුළු ඇඟම චලනය. මුළු ඇඟේම රිද්මයක් තියෙනවා extra අපේකට. මුළු ඇඟම එහෙට මෙහෙට වෙන චලනයක් අන්න ඒ වගේ එකක් තියෙනවා. අන්න ඒ වගේ ස්පර්ශ කරන්න බලමු මේ ඒ ඒ ඒ ඒ මට්ටම් වලදී අපිට යන්න පුළුවන් උපරිම දුර යන්න බෑ. අපිට යන්න පුළුවන් උපරිම ස්පර්ශ කරන්න පුළුවන් උපරිම ස්වභාවයන් ටික අපි ස්පර්ශ කරන්න බලමු. ඔය අතර ඊළඟට තියෙන තියෙන දේවලුත් අපිට පොඩ්ඩක් එලි ගන්න පටන් ගන්න පුළුවන් නම් අහුවෙන්න. ඒවා එහෙම තීචාවයි. ඒවා ඒ අනාගත සංඥා වගේ තමයි. ඒවා එහෙ තීචාවයි. ඒකට කමන්නේ. දැනට මේ අපි අර පුළුවන් තරම් ඒ ටික වර්ධනය කර ගන්න බලමු. මොකද එතකොට අපිට මේ ශරීරයම ආවරණය කරගත්ත වටපිටාවක් හදාගන්න පුළුවන්. ඒක බොහොම හොඳ ලක්ෂණයක් වෙයි සුසු කාලීනව. මොකද භාවනාව අපිට මොනියම් මො වෙලාවකදී හරි කර්කශක කටුක දෙයක් පිටවනම් ඒක සිද්ධ වෙන එක වළක්වන අධීර තමයි යන්නේ ඔය කියන විදිහේ ප්‍රීතිය මුළු ශරීරේ පුරාම වඩා ගන්න එක නැත්නම් ඒ ශරීරේ පුරාටම සිහි අරන් යන එකේ තියෙන ලාභය වේ. කාලයක් යන පුළුවන් අපිට මේකේ තියෙන මොකද්ද කියන්නේ ප්‍රතිලාභයන් ටික තේරෙන්න. එනමුදු ඒ ටික සාමාන්‍ය වුණත් ඔය සිද්ධ වෙමින් පවතිනවා. ඒකින්ද කොහොම හොදල් පොනවා කොහොම හොදල් පරීක්ෂණේ කටයුතු කරන මැද වුණත් තමයි බලන්න කටයුතු කාරණා මැද මනසේ හැසිරීම කොහොමද? මේ කටයුතු කාරණා මැද හුස්ම තේරෙන්නේ කොහොමද? කටයුතු කාරණා මැද හිත කොහොමද මේකට දක්වන ප්‍රතිචාරය? හිත මොකක්ද කියන්නේ? හිත ඊට මේකට කතා කරලා තියෙන දේ මොකක්ද? ඒ ඒ හිතේ තියෙන ඒ කතාවට ශරීරයෙන් දක්වන ප්‍රතිචාර. අනියෝගී චුට්ටක් බලන්න. එතකොට අපිට අහුවෙන්න ගනීවි අපිට ගොඩක්ම සිහියෙන් ඉන්න ලේසි සහ අවස්ථාවන් ටික කොහොමද කියලා. එහෙම නැතිනම් අපිට මේ වගේ කලබලකාරී වටපිටාවක දී කොහොමද සිහියෙන් ඉන්නේ කියන ඒ ඒ නිමිති ටික වගේ පහළ වෙන්න ගනීවි කියලා මම විශ්වාස කරන අනුමානයි. එහෙනම් හොඳයි කොහොමද ඔය විදිහට අපි කරගෙන යමු. ඔබ සන්තෝෂයි. අවසරයි සයන්ස් වෙලාවකට මෙහෙම හිතවිල්ලක් එනවා සයන්ස් මේ හිත උඩි උඩි දුවනවා වගේ නේද ගැඹුරටම කිඳා බහ ගන්නවා අඩුයි නේද කියලා එහෙම එහෙ එහෙම තියෙන්න පුළුවන් ඒ කියන්නේ හිතන්න අපේ තියෙන හිතේ tempat කමත් එක්ක අපිට ස්පර්ශ කරන්න අල්ලන්න පුළුවන් හෝ ගෝචර වෙන එක එක ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. එතකොට ඒ ප්‍රමාණය තුළ ඒකයි දැන් අර හිතන්නකෝ අපි දැන් ශරීරය තුළ ඔය කියන පිබීම හැකිලිම හෝ මොකක් හරි තියෙන සරණ කම්පන චරණ කම්පන ටික තේරෙනව නම් ඒ ඒක මුළු ශරීරය පුරාට වර්ධනය කරගන්නවා වගේ එකක් තමයි හිත ස්වභාව ධර්මයෙන්ම ස්වභාවිකවම සිද්ධ කරගන්න. එයාට ස්පර්ශ කරගන්න පුළුවන් ඒ ස්වභාවයන් වල දැනට තියෙන මාධ්‍ය තුල එයා හිතිරෙන්න පටන් ඒකයි අර කුසල අකුසල් කියන හිතක් තියෙන ඒ වෙලාවවලදී කුසලයේත් එහෙට දුවනවා අකුසලයේත් මෙහෙට. අන්න ඒ ස්වභාවයක් තියෙනවා. නමුත් කුසලයකට ආපුවම ඒ කුසලයේ තියෙන ඒ මට්ටම තුල විතරයි. උදාහරණයක් ඇටියට ගත්තොත් ආනපාන සති නැහැ. බුදුගුණ භාවනාව තුළ අපි හිතන්නේ ඊට කුසල භගවා කියන ඒ නවාරහදී ගුණ නමේ විතරක් නම් හිත ඕක අස්සේ දුවන්න පටන් ගන්නවා. අපි හිතන්න පටන් ගත්ත කියන්නකෝ ඌව කඩලා වෙනස් කරලා ඒ වගේ තියෙන තේරුම් හැටියට එතකොට අර නවරහදී බුදුගුණ කියන ඒ වචන ටික බැහැර වෙලා මේකේ තේරුම් ටික ඔන්න හිතට ගලාගෙන ඉන්න පටන් ඒ වගේ අර අපි දොර අරින විදිහට තමයි මේක ගලාගෙන යන්නේ. අන්න එහෙම වගේ ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒකින්ද මේ සිද්ධ වෙන ස්වභාවයන් ටික හිමම හඳුනාගෙන ඒවට සාතර වෙන එක ඇත්තට හොඳ දෙයක්. ඒ ඒ ස්වභාවය බොහොම හොඳ එකක්. එතකොට අපිට ඉඟි කරන්න පුළුවන් මීට වඩා මෙහෙට යන්න පුළුවන් නේද කියලා. නමුත් අපි යොසීම පෙරදරි කරගනිමු. ඔව් යන්න නම් පුළුවන් තමයි ඒ වුණාට මට තාමත් ශරීරය තුල ස්පර්ශ කරන පැති ගොඩක්. අපි මං ඒ වගේ. එතකොට අර අපිට ඊට කලින් ඒ කරපු ඒ ඉඟි ටික ඊළඟට උදව් කරන අනිවාර්යම දෙකක් නැහැ. එතකොට ඒ වගේ ගොඩක් ලොකු ප්‍රයෝජන පස්සේ කාලෙකදී ගන්නවා. හ්ම්. එහෙම තියෙනවා. මේවා එහෙම නැතිනම් අර එන ඒ ධර්මානුකූල මේවා ටික අපිට අර කරදරයක් කර තත්වයක් පසුපාලිනව වෙන පුළුවන් සමහර විටක. නමුත් අපි දැන් පාවිච්චි කරන බලු මේ ටික ඔක්කොම ටික බුදුහාමුදුරු කියන හැටියට අපේ මාර්ගය වඩන්න උවමනා වෙන දෙයක්. තුන් සන්තෝෂයි. ගොඩාක් සතුටුයි සාන්හන්ස සාදු සාදු සාදු. කමටහන් වාර්තා තියනවද කාගේවත්? අවසර ස්වාමීන් වහන්සේ එක්කෙනෙක් ලියලා එවලා තියෙනවා එහෙමනම් මම ඒක කියවන්නම් ඒක දායකතාවක් ලියලා එවලා තියෙනවා හොඳයි මේකේ තියෙන්නේ ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දුන් අවවාදයකට අනුව සවස බුද්ධ වන්දනාව සජ්ජායනය කරන වේලාවේදී මාගේ හඬට සවන් යොමු කෙලෙමි. ඉතා හොඳින් අවධානය යොමු විය. අදහසටද සිත යොමු පොත වෙතද net යොමු වේ. ඒ අතර කන කසන්නට ඕනෑ විය. ඊයේද දැනගෙනම කෙලෙමි. මේ සියල්ල මේ සියල්ල එකවර කෙසේ සිදුවේදැයි සිතුවිල්ල ඇති විය. එයද දැනුනි. එය පසුව සිදුවේ යැයි සිතා නැවත හඬට සවන් යොමු කෙලෙමි. සිත බාහිරව විසිරී නැවත සැනෙන් හඬට යොමු විය. පැය භාගයක් පමණ මෙසේ සිදුවිය. අවසානයේ වැටහුණ දෙය නම් යම් එක් දෙයකට අවධානය යොමු කළොත් සියල්ලම සිහියෙන් සිද්ධ වෙන බවත් ආයතන 6ම 6 තුලම සිත වේගයෙන් සැරිසරන බවත්ය. ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. ත්වන් සරණයි. හොඳයි. කොහොමත් අර අපි ගත කරන මේ ජීවිතය තුළ අපේ මනස එක වෙලාවකදී කාරණා කීපයක තියෙනවා කියලා අපිට තේරෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි චිත්‍රපටයේම බලන්නේ ඒකාකාර විදිහට කෑමක් කනවා මොනවාරි ටොපියක් හරි කමන්න ඕක අහපනවා. ඊට පස්සේ රූපවාහිනියේ තියෙන ඇහෙන් බලනවා ඒක ඇහෙන ශබ්ද කනෙන් අහනවා. සමහරක් විට කකුලත් හොල්ලනවා. ඒ සින්දුවක් නම් යන්නේ ඒක. එතකොට වැඩ ගොඩක් කෙරෙනවා. හැබැයි එක වෙලාවකට හිතකට කරන්න පුළුවන් එක දෙයක්. නමුත් අපි හිතනවාටත් වඩා ඉක්මනට ඒ ඒ ඒක දෙයින් අනිත් දෙයට හිතට පණින්න පුළුවන්. ඒක අපි දැනගන්න වේගයටත් වඩා ඉක්මනින්. ඉතින් ඒකාන්ත අපිට තේරෙන්නේ මේවා ඔක්කොම ටික එක හා සමාන වෙලාවක ඔක්කොම සිද්ධ වෙනවා වගේ කියලා. නමුත් කාලයක් තිස්සේ භාවනාවත් එක ඉන්න වුණාම ඊළඟට ඕවා ගැන හොඳට තේරෙන්න තේරුම් ගන්න පටන් ගත්තාම අපිට තේරුම් ගනීවි මේවා සිද්ධ වෙන රටාව මෙන්න මෙහෙමයි කියලා. ඉතින් ඒ අපි අනාගතයට දාමු කෙසේ හෝ නම් මේවා ඔය කියන හැටියට අර සජායනාව කරනකොට ඒ කියන શબ્දයට කන් යොමු කරලා ඉන්න එක ඇත්තටම හොඳ දෙයක්. එතකොට අපි අපේ හඬට සවන් දීලා අපි මේ වෙලාවේදී ප්‍රායෝගික වෙලා මේ ලෝකයේ තුල අර ජීවමාන වෙලා වගේ තමයි ඒක කරන්නේ. එතකොට ඒකේ තියෙන අර්ථය අරුත අපිට තේරෙන ගතියත් එක පැත්තකින් වැඩි වෙන්න පුළුවන්. කෙසේ හෝ නමුත් අපේ සිහිය ඒ වෙලාවදී නම් අධිකයි කියන එක කොහොමද කියන්න පුළුවන්. ඒත් ඒක කන වගේ දෙයක්, හසන වගේ දෙයක්, ඒ එහෙම සංඥාවක් එන එක සාමාන්‍යයි කියන්න පුළුවන්. හේතුව තමයි මොකද මේ වගේ වෙලාවදී අපේ සම්පූර්ණම වගේ අවධානය ගුණ වෙලා තියෙනවා කනට. එතකොට ඒකේ තියෙන මොකක් හරි අපේ අපේ හිත කන තුල කන මත හෝ තුල හෝ පළපදියෙන් වෙච්ච විත්‍ය දක්වන සංඥාව වෙන්න පුළුවන් ওই විදිහට අර මොකක් හරි ඒ වගේ අර සංවේදනයක් වගේ එකක් දැනෙන්නේ. ඉතින් ඒ හැම එකකම කියවෙන්නේ අපිට එක ආයතනයක් එක්ක රැඳිලා ඉන්න පුළුවන්කමක් තියෙනවා කියන එකයි. ඉතින් එතකොට ඔබතුමීටත් තේරලා තියෙනවා මම විශ්වාස කරනවා මම කෙනෙක් කියලා. තේරලා තියෙනවා මේක මෙහෙම කරනකොට අර අනික් හැම දෙයක් ගැනම සිහින් ඉන්න පුළුවන් වෙන විදිය. අන්න ඒ වගේ අපි පුරුදු කරන්න ගනිමු ඔය ඔය කියන හැටියට අපේ ජීවිතයේ තියෙන අනික් අනික් දේවල් වලත් අපිට සිහිය අල්ලගන්න පාවිච්චි කරන්න පුළුවන් මෙවල මොනවද කියලා. අර තණ්හාය නිසාය තණ්හාය පරික්‍රයන් කියනා වගේ අපි මේ මේ කන ආශ්‍රය කරගෙනම කන තේරුම් ගන්න බල. ඇස ආශ්‍රය කරගෙනම ඇස තේරුම් ගන්න බල. තණ්හාව ආශ්‍රය කරගෙන නම් තණ්හාව ඉගෙන ගන්නට වෙන්නේ. ඒක තේරුම් ගන්නට වෙන්නේ. අපි බලමු අපි අපි වටා තියෙන මේ මේ මේ කාරණාවල්ම එකතු කරගෙන ඒවාම මූලාශ්‍රයට අරගෙන ඒ දේවල් තේරුම් ගන්න කොහොමද ඒක බොහොම හොඳ දෙයක්. ඒකට අපිම අභිරමණය කරාවි පිය කරන දේ තුළ විශේෂයෙන්ම අර සිටිවිලි බලාගෙන නටාවක් තිබ්බ කියලා හිතන්නකෝ. අපි සජහනා කරන වෙලාවට දැන් ඒකට පොඩ්ඩක් පැටබෙනිලා වගේ තියෙන්න පුළුවන්. ඊට වඩා එයා දැන් අලුත් දෙයක් අල්ලගෙන තියෙනවා මොකක්ද තමන් කරන දේම රස මේක බොහොම හොඳ දෙයක්. ඒ වගේ අධ්‍යයනයක් කරලා පුළුවන් නම් භාවනාවකට යන්න ඔය කියන සජහනාවෙන් පස්සේ හිත එතකොට ගොඩාක් ඉගෙනගෙන තියෙනවා මොකක්ද එක වෙලාවකට එක මොහොතකදී මම දැන් මෙතන වගේ තැනකට වෙලා ඉන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මම දැන් මෙතන හිටියේ කන එක ඇහෙන දෙයක් එක්ක. කතාවකුත් සිද්ධ වුණා තමයි ඒක ඇත්ත ඒ වුණාට අහගෙන හිටියා. කතාවට අවධානය යොමු කරනවට වඩා අහගෙන හිටියා. බාග වෙලාවේදී මේ සම්ප්‍රාණ වාර්තාවේ තියෙනවා අර ශබ්දය අහන ගමන්ම පොතකට අවධානය යොමු වුණා. එතන එතකොට ඇත්තටම අපිට මේක අර ඒකාකාරයි වගේ තේරෙනවා ඒ වුණාට අර කොහොමද කියන්නේ amount එක කියලා කියනවා ඉංග්‍රීසියෙන්. අපි ප්‍රස්ථාරගත කරොත් එහෙම අපේ තියෙන අවධානය රේඛාවකට වගේ ඒකේ දැන් කන අපිට මතුවෙන්න ගන්න ඒ කනට තියෙන අවධානය ටිකක් ඉහළ අගියක් ගියාට පස්සේ අර අනිත් දේවල් වලට වඩා. නමුත් ඇහැ කියන එක ප්‍රකට වෙන්න වුණාම අර කණේ යගේ බාල වෙලා ඇහි ඇති ප්‍රධාන වෙන්න ගන්නවා. කෙසේ හෝ නමුත් සිහිය පුරුදු කරන කෙනා මේ දේවල් වලදී හිත සංචල කරගන්න යන්නේ නැතුව ඒවා සිහිය ඇති කරගන්න දෙයක් පාවිච්චි කරන දෙයක් බවට පරිවර්තනය කරගන්න. අන්න ඒකම තමයි ලොකුම ලොකු නිදහස ලොකුම ලොකු සැනසීම වෙන්නේ. එතකොට මොකද අපිටම පුළුවන් කමක් හම්බ වෙනවා. අපේ අර ඊට කලින් සිහිය කඩාපු දේවල්ම භාවිතා කරන්න සිහිය ඇති කරන දේවල්ම බවට. ඉතින් හොඳයි බොහොම හොඳයි මේ කරගෙන යන්න ටික. ඒ විදිහට ආනපානයට එන්න බලන්න ওই කියන කටයුතු ටිකක් කරලා එතකොට ඉගෙන ගනීවි කනට වෙලා මොහොතක් ඉන්නේ කොහොමද මං කියලා. අන්න එතකොට ඒ සද්දබද්දත් එක්ක ඉන්න අපිට ඉගෙන ගන්න පුළුවන් වේවි. ඒ ඒ කියන අවධානයන් ටික ඒ කියන අධ්‍යයනයන් ටික ඒ කියන පාඩම් ටික උගන්වවාවි ඔය සිතිවිලිත් එක්ක මොහොතක් ඉන්නේ කොහොමද ශරීරයේ තියෙන ওই වගේ සංවේදනාත් එක්ක මොහොතක් ඉන්නේ කොහොමද ආන් ඒ වගේ දේවල් ස්පර්ශ කරන්නේ නැහැ. බොහොම හොඳයි යන්නේ. ඒ විදිහට කටයුතු අපි හිමීට කරගෙන යනවා. අපි ඇත්තටම අපි එතකොට දෙයක් උගන්වන දෙයක් බවට පරිවර්තනය බොහොම සන්තෝෂයි. එහෙනම් ස්වාමීන් වහන්සේ. හොඳම එහෙනම් අපි බොහොම සන්තෝෂ වෙනවා. සති දෙකකට විතර පස්සේ මුණ ගැහුනේ. ඉතින් තියෙන වාතාවරණය බොහොම බොහොම භයානකයි. නමුත් මෙහෙම එකක් තියෙනවා අසනීප කියලා කියන්නේ මේ ශරීරයට ආවේනික දේවල්. අපි ඉපදෙන්නේ අසනීපත් එක්ක. ඒවා එළියට එන්නේ කාලයකට පස්සේ. ඉතින් කෙසේ හෝ නමුත් ඒ හැම වෙලාවකදීම අර සතාධිපතයි ඔසබ්බේ ධම්මා කියනා වගේ අපි සිහියට අධිපති කම දීලා තියෙනවා නම් මේ ස්වභාව ධර්මයේ තුළ සිද්ධ වෙන මේ වැඩපිළිවෙල ගැන අපිට තේරෙන්න ගණීවි, පේන්න ගණීවි. ඒකට අනුමත වෙලා ඒක අනුගත ඒකට අනුගත වෙලා ඉන්න වුණාම අපි හැම වෙලාවකම සාමයෙන් ඉන්න බවට පරිවර්තනය වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට පවා අසනීපකම් තිබුණා. එතම කියනවා නම් මාත් මේ ටික අසනීපෙන් ඉන්නේ. ඒ වගේ ඉතින් කොහොම නමුත් ඒ ඒ හැම වෙලාවකම ධර්මයමයි අග්‍ර වෙන්නේ. අතරම කියනවා නම් ධර්මයමයි ප්‍රධාන වෙන්නේ. ධර්මයේ තුල කියලා දීලා තියෙනවා මේ දේවල් ටික මෙහෙම සිද්ධ වෙනවා කියලා. ශරීරයේ තියෙන ස්වභාවයන් ටික නිදවීම නම් ඒක එහෙම තමයි එහෙම විචක්ෂාවයි අපි ඒකට සාන්දර ඒ කියන විදිහට උපදෙස් පිළි අරගෙන ඒ විදිහට ඒ ඒ කටයුතු කරගෙන යන හිතේ නිෂ්කලංක භාවයෙන් tempat භාවයෙන් කරගෙන යන කියන දේවල් එක එක වෙලාවල් වලදී අඩු වැඩි වීම වෙන්න පුළුවනි ඒ වුණාට අපේ තියෙන හිතේ තියෙන ශක්තිය එහෙම තියලා තියෙනවනම් ඒක ඒ විදිහට එහෙම යටපත් වෙලා යාව. ඒකින්ද ඒවා හිතට ගන්න හදන්න එපා. මොකක් හරි දුකක් කාර්යයේ ਸੰతాපයක් තියෙනවනම් මම අර ඔය හැමෝටම වගේ කියන කතාව වෙන කතා කරන්න කියලා කියන්න. අසීමිතයි තමයි කතා කරන්න පොඩ්ඩක් මෙහෙම එකක් තියෙනවා අපිට කියලා. අපි පොඩ්ඩක් කතා බහ කරන්න බලමු. හිතේ නිදහස තියෙන මොනවා හරි දෙයක් කරන්න බලන්න. කැමතිනම් බණක් අහන්න කවි බණක් වුණත් කමන්නේ නැහැ. අනේ වෙනත් සින්දුවක් අහන්න කැමති නම් ඒක අහන්න. මේක ඔස්සේ කල්පනා කරලා හිතලා හිතට දුක හදාගන්න යන්න එපා. ඒක නාකයි. මොකද ශරීරය තුල තියෙන සාමාන්‍ය ස්වභාවයන් මේවා. ඒ සාමාන්‍ය ස්වභාවයට ඒ ඒ ස්වභාවයට වෙලා අපි ඉන්ටි ඉඳ දෙන්න. ඒක ඒ විදිහටම ඒ විදිහට පිටචවයි කියලා අපි හිතන්න බලමු. එහෙම වුණාම ශරීරය එහෙම වුණත් මම අකම්පිතයි කියන තැනේ අපිට ඉන්න පුළුවන්. අපි අර පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති කියන අයේ ලෝක ධර්මතාවයන් මොනවා වුණත් මට කමක් නෑ මම හිත කලඹ ගන්නෙ නැහැ කියන ඒ මට්ටම තුළ අපි ඉන්නේ. අන්න එහෙම නැණනම් අපි ඒ ඉන්නේ බුදුචානන් වහන්සේ ළඟයි. උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ ළඟයි. ඒ උන්වහන්සේගේ දේශනාව අනුව ගිහිල්ලා හිත හදාගත්ත ඒ ශාන්සලා ගාව. ඒ උත්තරමයන් වහන්සේලා ගාවයි අපි ඉන්නේ. ඉතින් එවන් වූ දවසක් ඇති කරගන්නට අද මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච ඒ ඇතු සෑම සිළු දෙනාටමත් අද මේ අර අසනීපතෙන් එන ඒ ඇතු සෑම සිළු දෙනාටම මේ බිබසදාන මොදනා වේවා කායික ඌද මානසික ඌද දුකක් වෙනවා නම් ඒ දේවල් වලින් අත්මිදෙන්න අද අපි කතා බහ කරොත් දේවල් හේතු වාසනා උපකාර වේවා දුකින් නිදහස් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු යහපතම වේවා සැනසෙල්ලක්ම වේවා කියලා මම ආශිර්වාද කරනවා සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස අතිගරු පූජනීය වන්දනීය ස්වාමින් වහන්ස සියලු අපහසුතාවයන් මැද්දේ අප වෙනුවෙන් කැපකරන මේ උතුම් ධර්ම දාණය වෙනුවෙන් ඔබ වහන්සේ ලැබූ මේ උතුම් පුණ්‍ය භවයේදීම දිගාසිරි සමගින් නිවන් සැප ලැබීමට හේතු වාසනා වේවා යනුවෙන් අති පින්වත් මේ ධර්ම සභාවේ අති පින්වත් සියලුම දායක දායිකා උතුමන් විසින් নমස්කාර පූර්වකව අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ සමගම ස්පිරිතාලයේ ඉන්න දරුවාටත් ත්‍රිවිධ රත්නේ ආනුභාවයෙන් නිරෝගී සුව ඉක්මනින්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ සමගම ශීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිට්ඨං අනුත්තරං දුර්ලභේන මයාලද්දම් බුද්ධ පුත්තං නමාමහ සීලවන්තං ගුණවන්තං පුණ්‍යවත්ත්‍යං අනුත්තරං දුර්ලභේන මයාලද්දං බුද්ධ පුත්තං නමාමහං සීලවන්තං ගුණවන්තං පුණ්‍යවත්ත්‍යං අනුත්තරං දුර්ලභේන මයාලද්දං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු සාදු සාදු එහෙමයි ඔයතුමාට පින් අනුමೋದනා කරපු මේ පින් හැම ටිකම ඔයතන මං ආපහු අනුමೋದනා කරනවා කායික නිදහසම වේවා මානසික සැහැල්ලුවම වේවා සුනුරුවන් කියන කවරණේ වේවා දිවිදේවතාන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් වේවා දීර්ඝාස සම්ප්‍රස් ලෙස සියලු දෙනාටම පෙරවසන්නයි සාදු සාදු සරුවන් සරණයි පුරතරන් ආරක්ෂා වෙලා ඉන්න පරිස්සම් වෙන්න හොඳයි ස්වාමීන් වහන්සේ අසින්දී පැත්තෝ බෙහෙත් දෙන්න හරියට ඒ විදිහට කටයුතු ටික කරන්න සියලු දෙනාටම පෙරවසන්නයි සාදු සාදු